මගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ස්වාමින්වහන්සේ ගිය සුමානේ තවත් කෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක් මත පස්සේ මට මේ පැනේ නැගුණා. ඒ පැනේ තමයි චිත්තානුපස්සනාවේ මහාගත සිත් කුමක්ද කියලා අහලා තිබ්බා. ඒක රූපාවචර සහ අරූපාවචර සිත්. එතකොට ස්වාමින්වහන්සේ දැන් රූපාවචර අරූපාවචර සිත් අපි සම්බන්ධ කරන්නේ සමත ධානය ඒ වගේම සමත භාවනා තත්ත්වයක් එක්කනේ. එතකොට චිත්තානුපස්සනාවේ ඒක එන්නේ කොහොමද? ඉතින් චිත්තානුපස්සනාවේදී දැන් ධාන උපදවගත්තු තැනත්තාත් සති සම්පජඤ්ඤය උපදවා ගන්නට ඕන ඒතනත්තා විදර්ශනාවට යොමු වෙනකොට චිත්තානුපස්සනාවට යොමු වෙනකොට ඔහු ඉන්නේ ධාන සිතක් සමගනම් ඔහුට වැටහෙන්නට ඕන මම මේ ලෞකික සිත් පරිහරණය කරමින් නෙමෙයි මේ ධාන සිත් අසුරු කොටගෙනයි පවතින්නේ. මේ පවතින සිත ධාන සිතක්. එතකොට මේ පවතින සිත ලෞකික සිතක්. ඒ විදිහට ඔහුට ඒව වෙන් කරගන්නට පුළුවන් වෙන්නට ඕන. එතකොට ධානයට සමවැදිච්ච අවස්ථාවේ තමයි ධානසිත පවතින. එතකොට ධානලාභියාට උනත් ධානයට සමවැදිලා නැති අවස්ථාවල අවශේෂ ලෞකික සිත් ජනිතන. එතකොට ඒ වෙනස ඔහුට තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන විදර්ශනාවට යොමු වීමේ. එතකොට ශුෂ්ක විදර්ශකයාට ඒ තුලිනේ ප්‍රශ්නේ ඇති උනේ. ආ ශුෂ්ක විදර්ශකයාට කොහොමද එතකොට චිත්තානුපස්සනාවේ අර වගේ මහග්ගත සිත් ඇති වෙන්නේ කියලා. ශුෂ්ක ශුෂ්ක විදර්ශකයාටත් ඒ ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔහුට අර ඵල සමාපත්තියට සමවැදීමේ හැකියාව තමයි නැත්තේ දැන්. දැන් රුකණ මහානායක හරු පැහැදිලි කරනවා ධානයක් උපදවලා නැති කෙනෙකුට සෝවාන් ඵලයටපත් වුනොත් ඒ සෝවාන් ඵලයටපත් වෙන මොහොතේදී ප්‍රථම ධාන ලක්ෂණ තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ විචක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන ප්‍රථම ධාන සිත තමයි පහළ වෙන්නේ. හැබැයි ඔහු අර ධාන ප්‍රගුණ කරලා නැති නිසා ඔහුට ඒ ධාන සිත පවත්වා ගැනීමේ හැකියාවක් නැෂණයෙන් ඇති වුණා, එහෙමම නැති වුණා. එහෙමයි. එතකොට සුෂ්ක විදර්ශකයාගේ මනස සිවුම් වෙනකොට ඔහු සමාධිය ප්‍රගුණ කරගන්නකොට ඔහුට ප්‍රථම ධාන සිත් පහළ වෙන්න පුළුවන්. එහෙමයි. නමුත් ඒ අවස්ථාව ඔහුට නඩත්තු කරගන්න නම් ඔහු නැවත නැවත ප්‍රගුණ කරන්න ඕන. අපි අර කලින් කිව්වා වගේ අදිඨාන, උත්ථාන, ආවජන, සමාපජන, පච්චවේකනාදී මේ මේ පංච වශීභාවයෙන් වශී කරගන්න ඕන. ඒ වශීතාවේ නැතිනම් ඒ ධානාංගයන්ගෙන් යුක්තව සිත ඇති වෙලා නැති වෙනවා. හැබැයි අර ද්විතීය තෘතීය ධාන ඇති කරගන්නට පුළුවන් වෙන්නේ අර විදිහට ප්‍රගුණ කරපු කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් ප්‍රථම ධාන සිත ඇති වෙන්න පුළුවන්. හොඳයි ස්වාමින්වහන්ස හොඳටම පැහැදිලි වුණා. බොහොමත්ම පිං සිද්ධ වෙනවා. ත්වන් සරණයි. ත්වන් සරණයි.